සැදී හැටි ඔබ සැමට. අද මේ ගතවන්නේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ 15 වන සතිය අද සිකුරාදා දවසට නියමිතව තිබෙන දේශනාව පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව සිදු කෙරෙන සමාජ කතිකාවත දේශනාව පැවැත්වීම සඳහා සුපුරුදු ලෙසින්ම ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු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 නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් සමාදිමානං පරිකඤ්ඤමාහූ සමාධිනාතේන සමෝන විජ්ජති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ අපේ ප්‍රායෝගික ජීවිතයට මේ ධර්මය එකතු කරගෙන කොයි විදිහටද ජීවිතය සාර්ථක කරගන්නේ කියලා හොයලා බලන්න ඕනේ අපේ මානසිකාරයෙන් ඒ උතුම් ධර්මයේ නැగిලා යන විදිහට සකස් කරගන්න ඕනේ. දින 4ක් තිස්සේ අපි සාකච්ඡා කරා සමාධිය කියන ධර්මතාවය කොහොමද අපේ ජීවිතයට එකතු කරගන්නේ? ඒ තුලින් අපිට ලැබෙන පන්නරය, ඒ තුලින් අපිට ලැබෙන ලාභය මොකක්ද කියලා. චිත්ත ඒකාග්‍රතාවය කියන එක පිළිබඳ හිතේ එකඟ බව මොකකට එකඟ බවද ධර්මය තුළ සමාධිය කියන්නේ කුසල සිතුවිල්ලකට එකඟ බව. කුසල කියනකොට අලෝභ, අද්වේෂ, අමෝහ කියන දේවල්. ඉතින් මේ දේවල් වලින් ලැබෙන ප්‍රයෝජනය කතා කරපුව අපිට තේරිච්ච ලොකුම දේ තමයි අපිව පාලනය කරගන්න අපේ හිතේ නොසන්සුන් බව නැති වෙන්න සමාධිය කියන එක බොහොම වටිනවා. අපි පොඩ්ඩක් හරි ගැටලුකාරී තත්වයකට එනකොට ආසාවල් ඇති වෙනකොට, දැඩි ආසාවල්, විෂම ආසාවල් ඇති වෙනකොටත් අපේ හිත ගොඩාක් නොසන්සුන් වෙනවා. විෂම විදිහට තරහ යනකොට හිත නොසන්සුන් වෙනවා. ඒ නොසන්සුන් වීමත් එක්ක සිද්ධ වෙන දේ මේක මුළු රටටම බලපාලා තියෙන හැටි බලන්න පොඩ්ඩක්. සිද්ධ වෙන දේ බලන්න මොකද්ද කියලා හොඳට ඉතා ගැඹුරින් කල්පනා කරලා බලන්න. අනුන්ගේ ප්‍රශ්නයකදී අපි හොඳට උපදෙස් දෙනවද නැද්ද? අනුන්ගේ පවුලක දෙන්න දෙමාළු අතර යම් ප්‍රශ්නයක් ඇති වුණා කියන්නකෝ. නේද? අපි හොඳට අවවාදයි අනුශාසනා උදාහරණ එක ඇත්තටමත් අපිට හොඳට උපදෙස් දෙන්න පුළුවන් දෙයිද? නේද? ඇත්තටම පුළුවන්. අපි ඒකට අපි ලස්සන මම දක්ෂයි මම ඒකට ටික ප්‍රශ්න අහලා නොදා කියන විදිහට මම කියලා දුන්නා. ඒකට මම කියන දේ අහුවත් එක කියලා හිතන වෙලාවට. හැබැයි Tamanට ප්‍රශ්නයක් වුණාම කොහොමද? Tamanගේ පවුලේ හෝ Tamanට තරහ ගියාම හෝ Tamanට ගැටලුකාරී තත්ත්වයක් ආපුවාම මොකද වෙන්නේ? ඒක කරගන්න Tamanට විසඳ ගන්න බැරුව යනවා. මේ පොඩි දෙයක්වත් විසඳ ගන්න බැහැ වෙලාවකට. හරි තරහ ගියාම, ලෝභයක් ඇති වුනහම ප්‍රශ්න ආපුවම. අන්න එතනම අපි තේරුම් ගන්න ඕනේ ඇයි මේ කියලා. ඒ තමයි එතනදී තමයි අපිට ලෝභය හෝ දේශය තියෙන්නේ. අනුන්ගේ ප්‍රශ්නේදී අපේ හිතේ තුල ලෝභය දේශය නැහැ. අනුන් තරහා ගිහිල්ලා අනුන් දෙන්නෙක් අතර රණ්ඩුවක් ඇති වෙච්ච ලාක අපේ තරහක් නැහැ නේ දෙන්නත් එක්කම. එතකොට අපිට ප්‍රශ්නයක් නෑ අපිට ඇත්ත පේනවා. හැබැයි Tamanට ප්‍රශ්නයක් කරනවා Taman ද්වේෂය ඇති කරගෙන ඉන්නේ. අන්න ඒ වෙලාවට Tamanට ඇත්ත පේන්නේ නෑ. Tamanට ඇත්ත පේන්නේ නෑ. ඇත්ත වැහෙනවා. අන්න ඒ හිතන සංසුන් වෙන හින්දා අකුසලේ හැටි හැමයි. ඒත් අපේ ජීවිත ගොඩාක් පැටලෙන්නේ අපේ ජීවිත ගොඩාක් විනාශ වෙන්නේ මෙන්න මේ ලෝභ දේශ හින්දා. අධික ලෝභයක් ඇති වුනහම අධික දේශයක් ඇති වුනහම අපි කරන කියන දේවල් දන්නේ අපි හරි දේවල් කරන්නේ නැහැ. අපේ හිතට දන්න ඇත්ත වැහෙනවා. දන්න ඇත්ත වැහෙනවා. ඒක තමයි අපේ හිතේ ස්වභාවය. අන්න ඒ ලෝභ දේශ එන වෙලාවට ඒවා හින්දා හිතේ ඇති වෙන නොසන්සුන්කම හරි නොසන්සුන්කම නැති කරගන්න නොසන්සුන්කම ඇති වෙන්නේ නැහැ සමාධිය වඩපායට හරි චිත්ත ඒකාග්‍රතාවය වඩන්න ඒක මහා ලොකු ගොඩාක් අමාරු දෙයක් නෙවෙයි පුහුණු කරන්නයි ඕනේ. ඒක පුහුණු කරනකොට මොකද වෙන්නේ? අපිට ලොකු ලැබෙන ලාභය තමයි තමන් හරි සංසුන් කෙනෙක් වෙනවා සහ නිවැරදි තීරණ ගන්න කෙනෙක් බවට පත් වෙනවා. නිවැරදි තීරණ ගන්න කෙනෙක් බවට පත් වෙනවා. බලන්න ප්‍රශ්න හමුවේ නිවැරදි තීරණ ගන්න කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් දේශයේ ඉපදුනාට පස්සේ ඔක්කොම අමතක වෙනවා. අද රට අරන් බලන්න රටේ රටේ නායකත්වයන් පවා බොහෝ මෑත කාලීනව නායකත්වයන් වල හුඟක් වෙලාවට තිබුණා ආසන්න ළඟ ඉන්න අයත් එක්ක තියෙන දේශය එහෙම නැත්නම් ළඟින්ම ඉන්න එකක් කෙරෙහි තියෙන ඇලීම. තද ඇලීම සහ ද්වේෂය නිසා ඒකට මම රට කරවනවා කියලා අමතක වෙනවා. හරි ඒක ස්වභාවයක්. අපි ඒක જાතියක් වශයෙන් තේරුම් ගන්න ඕනේ. හරි කාටවත් දුස් කියලා වැඩක් නැහැ. ඒක තමයි ඇත්තම తত্ত্বය. ඇත්ත తত্ত্বය තමයි තමන්පත් වෙලා ඉන්න අපි මෙහි ඉඳන් කියනවා රටේ නායකයෝ මෙහෙම වෙන්න ඕන කියලා. නේද? මේ කට්ටිය තමයි දන්නේ මේ කට්ටිය වැටලා ඉන්න අසරණ తত্ত্বය. ඒ මොකද අසරණ తত্ত্বය දන්නේ කියන්නේ එයාලා තුල තමයි තව කෙනෙක් මොන හරි කියලා, තව කෙනෙක් මොන හරි කරලා එක්ක දැඩි ලෝභයක් හරි දැඩි ද්වේෂයක් හරි ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ එයාලා. එතකොට එයාලට රටේ වගකීමකින් යුක්ත වෙන්නේ නිලධාරියෙක් කියලා නිලධාරින්ට අමතක වෙනවා. හරි වෙලාවකට බලන්න අපි අපිට තාගෙන බලන්න මේක සමහරවිට අපි අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට ඉතා සංවර හැසිරීමක ඉන්නවා. හැබැයි සමහරවිට අධික තරහක් ගිය වෙලාවක අල්ලපු ගෙදරත් එක්ක හරි ගමත් එක්ක හරි කොහෙත් එක්ක හරි අධික තරහක් ගිය වෙලාවක ඉන්නේ ළමයිද කියලාවත් ගානක් නැහැ. ගොඩාක් ලොකු පරුස වචන කියනවා. නේද? සමහර වෙලාවට රාගාදී කෙලෙස් ධර්ම එකතු වෙලා ලෝභයක් ඇති වෙච්ච වෙලාවක මුළු ගමම මොනවා කිව්වත් එයාට කමක් නැහැ. කවුරු මොනවා කිව්වත් කමක් නැහැ. එයාට කැමති දේ කරන ගතිය ගතියක් වෙනවා. අන්නේ ලෝභ දේශ මොහ වලින් මුලා වුණාම වෙන්නේ ඔන්න ඔය වගේ නොසන්සුන්කම් ඇති වෙලා තමන් කරන කියන දේ වරද්ද ගන්නවා. එහෙනම් පළවෙනියෙන් අපි ගත්තොත් එහෙනම් ප්‍රශ්නකදී හරියට මුණ දී ගන්න අමාරු වෙනවා. අපි චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරලා නැත්නම් ඒ වගේම තමන්ව මුලාවටපත් වෙනවා කරන කියන දේ මොනවද කියලා දන්නේ නැතුව හානිකර තත්ත්වයන් තමන්ටම ඇති කර ගන්නවා. ඒ වගේම තමයි අපි අරමුණකට යන්න ගියාම අපි හැමෝටම ඉලක්ක තියෙන්න ඕනේ. අද කාලේ තරුණයින්ට අද කාලේ ළමයින්ට විශේෂයෙන් අපේ ජාතිකය අයට වැඩිපුර ව්‍යසනකාරී තත්ත්වයන් ඉදිරියට යන්න බැරි වෙන්න තියනවද නැද්ද? හරියට බාධා, කම්කටොළු, එක එක බාහිර බලපෑම්, මද්ද්‍රව්‍ය, තවත් නොයෙකුත් දේවල් අන්තර්ජාල හරහා නැත්නම් වෙනත් දේවල් හරහා එක එක එක එක ආකාරයේ නොයෙකුත් දේවල් වලදී එයාලගේ ඉලක්ක සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඒ ඉලක්ක පස්සේ කළා වෙනත් වෙනත් දේවල් වලට ඇදීලා ගිහිල්ලා හුලගෑන කොලයක් වගේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ඒ සිද්ධ වෙන්නේ හිතේ ප්‍රබල එකකකම නැහැ එකකකමක් නැති හින්දා හරිද එහෙනම් මුලාවේ වැටෙන ස්වභාවයකටපත් වෙන්නෙත් ඒක තමන් යන්න ඉන්න අරමුණට ඒ මොනවා නැතත් අරමුණට යන්න ගියාම අපි ඊයේ පෙරේදත් කතා කරා කෙනෙක් අරමුණකට යන්න ගියාම එයාට නොයෙකුත් විවිධ අරමුණු වගේම තරහ වගේම කම්මැලිකම බලපානවා. ඒ වගේම හිතේ නොසන්සුන්කම බලපානවා. ඒ වගේ දේවල් වල ඉගෙන ගන්න ළමයෙකුට යමක් මතක හිටින්නේ පවා නැහැ. මතක ශක්තිය පවා නැති වෙලා යනවා හිත නොසන්සුන් වෙනකොට පස්සත්තාප ඇති වෙනකොට තමන් යන අරමුණ ගැන සැකයක් පහළ වෙනකොට මේ වගේ තමන් යන අරමුණ ආපස්සට අදින බලවේග හිතේම ඇති වෙන විවිධ අරමුණු කෙරෙහි හිත යන එක. එකක්වත් හරියට කරන්න බෑ. හැම පැත්තටම විසිරෙන හිතක් තියෙන කෙනෙකුට එකක්වත් කරන්න බෑ. හිත නොසන්සුන් කෙනෙකුට එකක්වත් කරන්න බෑ. හයියක් නෑ එක දිගට කාගෙන ඉදිරියට යන්න අරමුණ ජය ගන්නතෙක් යන්න හිත හයිය නෑ. අපි ඒ වචනේ තමයි සමාජයේ භාවිත කරන්නේ හයිය නෑ. හිත හයිය නෑ. හිත හයිය තියෙන මිනිස්සු මොන තරම් අසාර්ථක වුණත් යම් යම් තැන්වලදී අසාර්ථක පැත්තට එක එක එක එක ලොකු ලොකු දේවල් තමන්ගේ ජීවිතයට ආවත් තමන්ගේ බලාපොරොත්තු වෙන ඉලක්කය දක්වා කොහොම හරි කරලා යනවා. ඒ අය තමයි හැමදාම සමාජයේ ඉහළ තලයකට ගත්තේ. එතකොට අපි පැහැදිලිවම අපිට අමතක වෙන දේ වැඩියෙන් අමතක වෙන්නේ අපේ පින්නත් නේ මෙන්න මේ මුලාවටපත් වෙන අකුසල් හින්දා අධික ලෝභ දේශ මොහ හින්දා එතකොට ඒ තැන්වලදී අපේ අරමුණට යන්න නම් අපේ චිත්ත ඒකාග්‍රතාවය උපරිම වශයෙන් වර්ධනය කරන්න වර්ධනය කරලා තියාගන්න ඕනේ. ඒ දැනීම අපි තුල තියෙන්න ඕනේ. අපි බෞද්ධ විදිහට මේ ධර්මය රැකගෙන ආපු ප්‍රබල જાතියක් තමයි ලොවේහි වෙසෙන ප්‍රබල જાතියක් තමයි සිංහල જાතිය කියලා කියන්නේ. ඒක අවිවාදයෙන් පිළිගන්නවා. අපි මහා මේ මෑත කාලේ ඉනවා අපි මහා දුර්වල, කේඩෑරි, නේද මුකුත් කරගන්න බැරි අන්න ඒ වගේ මේ જાතියක් විදිහට හංගඩු ගැහිමින් තියෙන මේ අපේ මිනිස්සුම මේ හංගඩු ගැහිලා කරන්නේ. අපි අපේ තියෙන දක්ෂකම්, අපේ මිනිසුන්ගේ තියෙන සූරකම්, අපේ මිනිසුන්ගේ තියෙන එකමුතුකම, ශක්තිය ඒවා පිළිබඳ කිසි දෙයක් හිතන්නේ නැහැ. කිසි දෙයක් ඒ පිළිබඳ ඒවා ඔක්කොම පල්ලෙහාට දාලා යම් කිසි පිරිසක් මේ මෑත කාලේ ලොකු ව්‍යාපාරයක් අරගෙන සිංහල ජාතිය කියන්නේ වැඩක් නැති එකක්. මේක මහා තුට්ටු දෙකේ ආ තමයි හැමතැනම ඉන්නේ. ඒ කට්ටියට කිසි චාරයක් නැහැ. ඒ කට්ටියට කිසි උනන්දුවක් නැහැ. ඒ කට්ටියට රස දිනු කරගන්න බෑ. හ්ම් එතන වීර ගතිය නැහැ කියලා. ඒවට අතීතයේ අරගෙන බලපුවම අපි හෙට දවසේ උරුමය ගැන කතා කරමු ඒ පිළිබඳව. අරගෙන බලපුවාම කොච්චරවත් අපේ රටේ සියලු ව්‍යසනවලදී නොවැටි නැගී සිටියේ අභීත සිංහලව අපි සුමංගල හාමුදුරුව ගැන, වාරිපොළ සුමංගල හාමුදුරුව ගැන ආදි වශයෙන් මම කීප කීප වතාවක් මතක් කරා ඒ වගේ උතුම් චරිත ගැන. නමුත් මේ රටේ ඉතිහාසය ගැන දන්නවා. ඉතිහාසයේ හිටපු ඒ උත්තමයාණන් වහන්සේලා සහ ඒ ගිහි වීර කටයුතු කරපු අය කොච්චර අසාර්ථක තත්වයන් උදා වුණත් ඒ අසාර්ථක තත්වයන් තුල අභීතව කටයුතු කරපු ජාතියක් තමයි සිංහල ජාතිය කියලා කියන්නේ. එතකොට අපේ මේ යම් පසුබෑමක් තියෙනවා කියලා අපිට නිකන් හරි හිතෙනවා හරි? අපි කල යුත්තේ අපේ ළමයින්ගේ, අපේ තරුණයින්ගේ, අපේ හැම කෙනෙක්ගේම හිත ශක්තිමත් කරන එකද නැද්ද? හැම දෙයකටම මුල් වෙන්නේ සිත. හැම දෙයකටම මුල් වෙන්නේ තමන්ගේ සිත. එහෙනම් මේක හයිය කරන්න ඕනේ. නේද? අපිට පුළුවන් සමාජයේ කොටස් හතරකට බෙදා ගන්න සාමාන්‍ය වශයෙන්. හරිද? ඒ අය කරමින් ඉන්න කෘත්‍ය අනුව දල වශයෙන් හතරකට බෙදා ගන්න පුළුවන්. එතකොට අපිට අපිට අපි ධර්මය තුල ඉන්න අය විදිහට ධර්මය ගැන තේරුමක් තියන අය විදිහට බණ අහන අය විදිහට බෞද්ධ විදිහට අපිට පුළුවන් මේ සමාජ ස්තර හතරට වෙන වෙන වශයෙන් යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරන්න හිත ශක්තිමත් කරන්න. බෙහෙත් දෙන්න ඕන තැන එතනද නැද්ද? නේද? ඔව් ඒ ශක්තිමත් කරන්න නම් ගැඹුරු හැඟීමක් ගැඹුරු චිත්‍රයක් හැමෝටම හැමගේම හැමෝගේම මනසට ඇතුල් කරන්න ඕනේ. හරිද? මොකද්ද මේ චිත්‍රය? මම හෙල්ලෙන්නේ නැතුව ජීවත් වෙනවා. මම මට තියෙන ලොකුම වීරකම තමයි මට තියෙන ලොකුම ශක්තිය තමයි මම සැලෙන්නේ නැතුව ඉන්නවා කියන එක. නේද? මම බොළඳ වෙන්නේ නැහැ. මම සැලෙන්නේ නැහැ. මම මගේ අරමුණට යනවා කියලා තමන්ට තමන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කරගන්න තමන්ගේ තුලින් තමන්ගේ ශක්තිය අත්විඳින්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ඒ උරගා බලන්න තමන්ගේ ශක්තිය ශක්තිමත් වෙන්න මගක් කියලා දෙන්න ඕනේ අපේ අයට ලෝකේ දිනන්න පුළුවන් ලොකුම මග ඒක. හරි. හිත ශක්තිමත් කරගන්න එකයි. බොළඳව කඩා වැටෙන එක නෙවෙයි. මොන හරි දෙයක් උඩ බොළඳව කඩා වැටෙන එක නෙවෙයි. ඇයි මට බැරි වීර කාන්තාවක්, වීර දරුවෙක්, වීර තරුණයෙක් විදිහට නේද? ජව සම්පන්න බල සම්පන්න කෙනෙක් විදිහට සමාජයේ ඉදිරියට යන්න ඉන්න ඕනම තත්වයකින් පටන් අරගෙන. දැන් ඉතින් තටු ගසලා නැගිටලා දා නැගිටින්න ඕන කාලයයි කියලා මතක තියාගන්න ඕනේ. මේක ජාතික ව්‍යසනයක් තියෙන කාලයක්. ඒක තේරුම් ගන්න ඕනේ. හරි මේක ජාතික ව්‍යසනයක් තියෙන කාලයක්. මේක ජාතිය පිළිබඳව තීරණයක් ගත යුතු වෙලාවක්. ඇයි එහෙම කියන්නේ? හැම පැත්තකින්ම එලාරගේ කාලේ මීට වැඩිය හොඳයි කියලා මගේ හිත. ඇයි? ඇයි එහෙම කියන්නේ? ඒ මිනිස්සයා කඩු පොළු අරගෙන සටනට ආවේ මුහුණට මුහුණ. ඒ සටන් වලදී අපිට අපේ ශක්තිය උරගා බලන්න පුළුවන්කම තියෙනවා. එයාලා සටන් කරේ කයෙන්. ප්‍රභාකරන් කියන කෙනත් සටන් කරේ මුහුණට මුහුණ. ඒ මිනිස්සු තමන්ගේ හිතවල තියෙන ඒවා එළියට දාලා නේද? මෙන්න මේ දේ ඕන, මේ දේ ඕන කියලා කෙලින් වැඩ කරා එකතකින්. එතකොට දෙකෙන් එකක් විසඳ ගන්න ලේසි. නේද? දෙකෙන් එකක් විසඳ ගන්න ලේසි. එක්කෝ ඒ අය එක්කෝ අපි කියලා එක්කෝ පරාදීන වෙලා නිකන් හිටිය හැකි එක්කෝ දිනලා නිකන් දිනාගත්ත හැකි. ඒක ලේසි, ඒක පහසුයි. ඒ එක අතකින් ඒ වගේ අයට ගරු කරන්නත් ඕනේ. මොකද ඒ කට්ටිය ඒ කට්ටිය අදහස් කෙලින්ම කිව්වා. කෙලින් වැඩ කරා. එහෙම දෙයක් කරා. ගරු කරනවා නෙවෙයි මම කියන්නේ ගරු කර යුතු පුද්ගලෝ නෙවෙයි. නමුත් මේ දැන් තියෙන ඒවට සාපේක්ෂව දැන් තියෙන බලවේග වලට සාපේක්ෂව යම්කිසි කෙලින් වැඩ කරන ගතියක් තිබ්බ එක ගැන අපි කැමතියි. නමුත් හැබැයි දැන් තියෙන தත්ත්වය අපි භයානක தත්ත්වය තේරුම් ගන්න ඕනේ. දැන් ඉන්න දැන් සමාජයේ මේ જાතිය ගිල ගන්න, જાතිය වනසන, විනාශ කරන ක්‍රමවේද වල තියෙන්නේ බුද්ධිමත්, ඒ කියන්නේ බුද්ධියට කරන අරගලයක්. අපේ මොලේට තමයි ගහන්නේ. හරියටම. අපිව මානසික මානසික යුද්ධයක් දැන් තියෙන්නේ. ඒක අපි හොඳට ඉතා හොඳට තේරුම් ගන්න ඕනේ. මේ වෙලාව තියෙන දේ මොකද්ද කියලා. අපිව දුර්වල කරන අපිව මානසිකව වටන අපේ ඒ සඳහා කෙලින්ම ඍජුවම අපේ මොළයට බලපාන විදිහට මත්ද්‍රව්‍ය තරුණ පරපුර අතර අතර අතර ප්‍රචලිත කරන්න දීර්ඝකාලීන වැඩපිළිවෙළල් අරගෙන යනවා. හරිද? මේ කාලෙක ඉඳලා අපේ ජාතියේ ජනගහනය අඩුකරනද දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් අරගෙන ගියා. දැනටත් ඒක ක්‍රියාත්මකයි. දැන් යන්ත මිනිසුන්ගේ දැනුවත් වීමක් තියෙනවා. එතකොට ඒක හරියටම හරි ඒ ඒ தත්ත්වය දැන් ඒ දැනුවත් වෙනකොට දැන් මිනිස්සු ආර්ථික වශයෙන් පල්ලේ පල්ලෙහාට වැටිලා දරුවෝ හදන්න පුළුවන් කාලය වෙනකොට දරුවෝ හදන එක නැවැත්තුවා පුංචි පවුල රත්තරන් අරවා මේවා කියාගෙන ඇවිල්ලා ඒක කොහොම හරි ක්‍රියාත්මක කරා සල්ලි හිතන් දීලා ඊළඟට දැන් දරුවෝ හදන්න කියලා කියන කාලය වෙනකොට මිනිසුන්ට දරුවෝ දෙන්නෙකුට වැඩි හදාගන්න අමාරු තත්ත්වයට පත් වෙලා ඉන්න ආතතිය ඒවත් ඒවා හරිම සැලසුම් සහගත යන වැඩපිළිවෙලක්. එතකොට අපි හැම වෙලෙම කල්පනා කරගත යුතු වෙනවා අපි කොහොමද මේක ජයගන්න නම් අපේ හිත ශක්තිමත් කරන්න ඕනේ. අපි හයිහත්තිය තියෙන මිනිස් බවට පත් වෙන්න ඕන. නිවසක ඉන්න අම්මා කෙනෙක්ගේ ඉඳලා හැමතැනකම ඉහළම රාජ්‍ය නිලධාරියා දක්වාම අපි ඒ අය ශක්තිමත් පිරිස් බවට දුර්වල අය බවට නෙවෙයි ශක්තිමත් අය බවට පත් කරන්න ඕනේ. එයාගේ හිතේ හැම වෙලෙම අපි ශක්තිමත් මිනිසු කියන හයිය Tamanට Tamanව පාලනය කරගන්න පුළුවන් ස්වභාවය වර්ධනය කරවන්න අවශ්‍ය වැඩ පිළිවෙල හදන්න ඕනේ. මම කිය කොටස් හතරකට බෙදන්න පුළුවන් කියලා අපේ සමාජයේ කොටස් හතරකට බෙදන්න පුළුවන් කියලා. ඒ කොටස් හතර තමයි පළවෙනි එක අධ්‍යාපනය ලබන අය. ඒ කියන්නේ ළමයි ළමයි මට්ටමට වැටෙන අධ්‍යාපනය ලබන අය. දෙවෙනි අය තමයි සියලු අධ්‍යාපනයන් අතහැර රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න සහ රැකියා කරන විවාහ වෙලා නැති වගකීම් අඩු තරුණ අය. ඒකට අපි තරුණ අය කියලා කියමුකෝ නේද? ඒ කට්ටිය තමයි රටේ ඉන්න ශක්තිමත්ම කණ්ඩායම. ඒ කට්ටිය තමයි රටේ හැබැයි අනර්ථයට වැඩියෙන්ම පෙළඹෙන කණ්ඩායම. ඉතින් මේ ඔක්කොගේම ගැන අවධානය යොමු කරලා අපි හැමෝටම තියෙන වගකීම් අපි ඉෂ්ට කරන්න ලෑස්ති වෙන්න ඕනේ. තුන්වෙනි කණ්ඩායම තමයි තරුණ වගකීම් සහිත. තමන්ගේ දරුවන් වගකීමත් විවාහ වෙලා තමන්ගේ දරුවන්ගේ වගකීම, දෙමව්පියන්ගේ වගකීම ඒ කියන්නේ තරුණ වැඩිහිටි පිරිස මේ කියන්නේ. තරුණ වැඩිහිටි පිරිස. අර තරුණ යෞවන පිරිස සහ තරුණ වැඩිහිටි පිරිස කියලා කියන්නේ රැකියා කරන, දරුවෝ හදන, දරුවන්ගේ වගකීම් කරන, දෙමව්පියන්ගේ වගකීම් කරන ලොකුම වගකීම් කරපිට පැවිලා තියෙන විවේකයක් නැති වැඩිම ප්‍රශ්න තොගයකට මුණ දෙන්න වෙලා තියෙන පීඩණයෙන් ජීවත් වෙන්න වෙලා තියෙන වෘත්තිකයන් ඇතුළු වැඩිම දායකත්වයක් රටට දරන දේශීය නිෂ්පාදනයට දරන දුක් විඳින පිරිස ඒ පිරිස. ඊළඟ කට්ටිය තමයි ඒ යුගය පහු කරලා ඉන්න වැඩිහිටි පිරිස. වැඩිහිටි පිරිස ගත්තම ඔය පිරිස් හතරම ගත්තාම අපේ පින්නත් අද අපේ ළමයි ඉන්නේ ඉගෙන ගන්න ළමයි ඉන්නේ පීඩණයෙන්ද නැද්ද? ළමයි ඉන්නේ අධික පීඩනයේ. ළමයි ඉන්නේ මානසික පීඩනයේ. ඇයි මේ මානසික පීඩනය? අධ්‍යාපන තරඟය. අධ්‍යාපන තරඟයක වාණිජ රැල්ලක් බවට පත් කරලා ඒක සංස්කෘතියෙන් බැහැර වෙච්ච ස්වභාවයකට පත් කරලා තියෙනවා. විශේෂයෙන් ඒ කට්ටියට ආගමක් ඒ කට්ටියට යම්කිසි සભ્યත්වය සංස්කෘතියක් ගැනවත් ඉගෙන ගන්න අවස්ථාවක් නැති තත්ත්වෙට ඉතා කාර්යබහුල නේද? ඉබ්බාගේ කට්ට වගේ පිටේ බෑග් එක කෙල්ලගෙන හැම වෙලෙම ඉඳ වෙලා තියෙන දෙකට නැමිලා ඉඳ වෙලා තියෙන සෙල්ලම් කරන්න වෙලාවක් නැති නිදහස් චින්තනයක් නැති පිරිසක් බවට පත් වෙලා තියෙන ඒකට හරීම නේද? නිකන් හරි අහිංසක සෙල්ලම් ටිකක් තමයි කටට තියෙන්නේ හැන්දෑවේ රෑ වෙලාවක ගෙදර තනියම කූඩුවකට හිර වුණා වගේ හැම වෙලෙම ශිෂ්‍යත්වය කියන තරඟය සඳහා ඒකට යම්කිසි ඊට වැඩිය සාධාරණ කඩයිමක් ඊට වැඩිය සාධාරණ ක්‍රමවේදයක් සකස් කරලා ළමයින්ගේ මානසිකත්වය සහ දෙමව්පියන්ගේ මානසිකත්වය ඊට වැඩිය වෙනස් තත්යකට පත්කරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න ඕනේ. ඒ නැතත් ඒ දේවල් කරද්දී වුණත් අර පීඩනය නැති වෙන විදිහට වැඩ කටයුතු කරන්න නම් ඒ කට්ටියට යම්කිසි වැඩ පිළිවෙලක් සකස් කරන්න ඕනේ. මේ හැම දෙයකම කර යුතු දෙයක් මම කියන්නම්. මේ පැත්තෙන් ළමයි උසස් පෙළ දක්වාම ඉගෙන ගන්න ළමයි ඒ හැම කෙනෙක්ම ඉන්නේ දැඩි පීඩිත තත්වයක. ඒ පීඩනය තමයි තැන් තැන් වලින් පිට වෙන්නේ. චිත්ත ඒකාග්‍රතාවයක් ගැන හිතන්නවත් බෑ. තමන්ව පාලනය කර ගැනීමක් කරන්න බෑ. තමන්ගෙම අහිංසක සහෝදරයින්ට මේ පුංචි පුංචි ගැටලු හින්දා කඩුපිහි අරගෙන එහෙට මෙහෙට දඟලන එහෙට මෙහෙට ඒවයින් කෙනෙක් ඝාතනය කරන මට්ටමට දරුවෙක් දරුවෙක්ව ඝාතනය කරපු අවස්ථා කොච්චර අඩුද අපේ රටේ නේද පිහි යනුමක් යන මට්ටම මැරෙන්නම නේද කපාගත් වෙලාවල් එහෙම තියෙනවා නමුත් නැරෙන්නම නේද? ඉස්සරත් ඒවා නොතිබ්බ නෙවෙයි තිබුණා. නමුත් මේවා එන්නෙන් එන්නෙන් දරුණු වෙන්නේ මෙයාලට මෙයාලගේ ප්‍රශ්නේදී ඇත්ත තේරෙන්නේ නෑ. පුංචි කාලේ ඉඳන් කිසිම මානසික ශක්තියක් මානසික පුහුණුවක් නෑ. ඒ හින්දා පාලනය වෙන්නේ නෑ. ඒ ළමයින්ට දොස් කියලා ඇති වැඩක් නෑ. එතනින් උඩ ඉන්න පිරිස ගත්තාම තරුණ පිරිස කියලා මම කිව්වා රැකියාව හොයාගෙන යන පිරිස. ඉතින් මේ කට්ටියට වෙලා තියෙන එක පැත්තකින් අධ්‍යාපනයේ අඩාලලා ගොඩක් කට්ටියගේ සමහර යන විශ්වවිද්‍යාල දක්වා ගිහිල්ලා තියෙන අය ඉන්නවා. ඒ කට්ටිය කොහොම හරි ඒ කට්ටියගේ තත්ත්වය ආරක්ෂා කරගන්නවා. නමුත් එතෙන්ට ගිහිල්ලා විනාශ වෙන පිරිසකුත් ඉන්නවා. අනිත් වැඩි දෙනෙක් ඉන්නේ වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. තවත් පිරිසක් ටෙලිෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නවා. වැඩිපුරම පිරිසක් ඉන්නවා. ඒකෙන් ගැලවෙන්න බැරුව ඉන්නවා. මම හැමදාම කියන්නේ නිදහසේ හිතන්න වෙලාවක් නැහැ. ජීවිතය ගැන හිතන්න වෙලාවක් නැහැ කීයක් හරි හොයාගන්න ඕනේ ඩේටා ටික දාගන්න හොයාගන්න ඕනේ කොහරි ගමනක් යන්න හොයාගෙන යන්න ඕනේ තමන් ආදරය කරන අයට සලකන්න කීයක් හරි හොයාගන්න ඕනේ මේ වගේ පුංචි අරමුණු තියෙන්නේ ඒ වගේ අරමුණක් තුල එක එක ඒවා හොයාගන්නවා හොයාගෙන කීයක් හරි හොයාගෙන ඊළඟට ඉතුරු වෙන පුංචි කාලය ගත කරන්නේ පොඩ්ඩක් වෙලාව ඉතුරු වෙනකොටම බස් එකට නැග්ග වෙලාවේ පොඩ්ඩක් වෙලාව ඉතුරු වෙනවා නම් නිදාගන්න ගියම් පොඩ්ඩක් වෙලාව ඉතුරු වෙනවා නම් කොතන හරි රැකියා කරන ගමන් හරි පොඩ්ඩක් හරි වෙලාව ඉතුරු වෙනවා නම් ඒ හැම වෙලෙම මොකේද එයාට හිතන්න වෙලාවක් නැහැ ටෙලිෆෝන් එකේ. ඉතින් මොකද්ද මේ වෙන්නේ කියලා එයාලා කල්පනා කරන්නේ නැහැ. ඉතින් මොනවා හරි දෙයකට අබ්බැහි වෙලා ඒ වගේ ඉන්නවා ජාතියක් ගැන රටක් ගැන හිතන්න තරම් වෙලාවක් නැහැ. හිතන්නේත් නැහැ. Taman ගැනවත් හිතන්නේ නැති තත්ත්වයකට පත් වෙලා ඉන්න වැඩි පිරිසක්. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තාම එතකොට වෙන්නේ මොකද්ද අපි? නේද අපි හිතුවට ජාතියක් වශයෙන් අපි පිරිහෙනවා කියන පණිවිඩයක්වත් මෙයාලට යන්නේ නෑ පාලනය කරන්නකොට පාලනය කරගන්න බැරි. ඇයි? ඒ හිතතර පාලනය පුරුදු කරලා නැති හින්දා. පාලනය පුරුදු කරලා නැති හින්දා පාලනය කරන ක්‍රමය එයාලට කියලා දීලා නැති හින්දා. ඒ කියන්නේ ඔක්කොම අසරණ තත්ත්වයක තියෙනවා. ඉන් එහා ගිය කට්ටියකට ජාතියක් ගැන හිතන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි. ඒකට විවාහ වෙලා ජීවන අරගලයට හොඳට වැටලා ඉන්නේ. හ්ම් පළවෙනිම තමයි ළමයා පාසලට දාගන්න නේද? ඊළඟට එතනින්දම පටන් ගත්තාම එතන ඉඳලා තියෙන දෙමව්පියන්ගේ යුතුයකම් ටික ඉවර කරගන්න බැරුව නේද දෙමව්පියන්ත් එක්ක රණ්ඩු වල්ලන වෙලාවල් තියෙනවා බොහෝ විට රණ්ඩු වලටත් වැඩිපුර ඉන්නේ යාලා ඒ තියෙන ඔක්කොම මේ පවුල් රණ්ඩු ටික තියෙන්නේ ඒක තමන්ගේ පවුල රැක ගැනීම පිළිබඳව ඉතින් මේ සමාජ ස්තරය ගත්තාම හොඳට අපිට තේරෙන්න ඕනේ වැඩි දෙනෙක් පීඩිතව ඉන්නවා තමන්ට ඉතාම විශාල කාර්යභාරයක් හැකියාවෙන් ලැබෙනවා ඊට අමතරව ඥාතීන්ගෙන් නෑ ඒ කියන්නේ නෑදෑයින්ගෙන් දෙමව්පියන්ගෙන් දරුවන්ගෙන් පාසල් වලින් එන පීඩනය ඉතා විශාල පීඩනයක් ආර්ථිකයත් එක්ක. එන්නෙන් එන්න ආර්ථිකය වැටෙන්න වැටෙන්න වැටෙන්න වැටෙන්න අඩුම ගානේ බාහිර රැකියාවක්වත් හොයාගන්න නැත්නම් ස්වයං රැකියාවක්වත් කරන්න බැරි තත්යකට රටාද පත් වෙලා තියෙනවා. තියෙන ජීවන උපායන් සියල්ලම විනාශ වෙමින් තියෙනවා. තනියම දියුණු වෙන්න අමාරු තත්යකට පත් වෙමින් තියෙනවා. මේ මේ තත්ත්වයන් යටතේ ඉතා දැඩි මානසික පීඩනයක් සහිතව ඊතා හිත ශක්තිමත් පිරිසක් තමයි මේකෙන් ගොඩ එන්නේ හුඟක් කට්ටිය දුර්වල වෙලා වෙන තත්යකට පත් වෙලා තියෙනවා. ඉතින් ඊළඟට එතනින් එහාට ආපු වැඩිහිටි පිරිස තමන්ගේ පවුලේ වගකීම ටික ටික තරුණ අයට බාර දීලා ඉන්න පිරිස විස්රාමික රැකියාවේ විස්රාමිත පිරිස එයත් ගත්තාම ඒ අයට තමයි ඊළඟ ප්‍රශ්න ගොඩාක් තියෙන්නේ රට පිළිබඳ ආදරයක් තිබ්බ අය රට පිළිබඳ කැක්කමක් තිබ්බ අය රටේ සිද්ධ වෙන ව්‍යසනයන් හොඳට පේනවා පවුලේ සිද්ධ වෙන ව්‍යසනයන් පේනවා මේ සීඝ්‍රව වෙනස් වෙන සංස්කෘතිය දිහා දැක්කහම යාළුවෝ ලොකු පීඩනයක් ලොකු පීඩනයක් ඇති වෙනවා. ඊටාම යහපත් සංස්කෘතියක ඉඳලා ඊටාම අයහපත් තත්යකටපත් වෙච්ච සමාජයේ තියෙන වෙනස හොඳින්ම මානසිකව අත්දකින්න පිරිස තමයි මේ පිරිස. ඉතින් ඒ අයට හවුහරණක් රැකවරණයක් නැති ස්වභාවයක් තියෙනවා. තමන්ගේ තුලින් ශක්තියක් උරගා බලන්න තමන්ගේ තුලින් නිදහස් වෙන්න තමන්ගේ තියෙන කෙලෙස් වලින් නිදහස් වෙන්න ඒ කටියට තියෙන අවකාශය බොහොම අඩුයි පුළුවන් තරම් භාවනා මධ්‍යස්ථාන සහ සමහර වෙලාවට බොහෝ විකෘති ධර්මයන් වලින් රට පෝෂණය කරන තැන්වල ගිහිල්ලා හරියට අසරණ වෙලා තිබ්බ ටිකක් නැති කරගෙන කටයුතු කරන ගතියක් පේන්න තියෙනවා. ඉතින් මේ සියලු දේ සඳහා මැදිහත් වීමක් තියෙන්න ඕනේ. මේ මැදිහත් වීම අපි බලාගෙන හිටියේ හැමදාම කවුරු කරයි කියලාද? පත් වෙන පාලකයෝ පත් වෙන රජයවල් මේ සමාජය සමාජය බලගැන්වීමේ සමාජයට මඟ පෙන්වීමේ වගකීම හැමදාම නායකේ නායකින්ට තියෙන නායකෙක් මොකටද නායකයෝ මොකටද නායකයෝ තමන්ගේ පක්ෂයේ හෝ තමන්ගේ පාට හෝ තමන්ගේ කට්ටිය හෝ මේ දිනවලා හුරේ දාන්නද නායකයෝ නායකයෝ මොකටද නායකයෝ මඟ පෙන්වන්න නායකයා කියන වචනේ තේරුම තියෙන්නේ මඟ පෙන්වන්න අන් අය පෙරටු කොට ගමන් කරන්නා. අන් අය පෙරටු කොට ගමන් කරන්නා නේද? ලංකාවේ වගේ රටක අන් අය පෙරටු කොට ගමන් කරන්නා ඒක ආදර්ශය කෙනෙක් වෙන්න ඕනේ. ගමේ නායකයා ආදර්ශමත් වුණොත් ගම හැදෙනවා. රටේ නායකයා ආදර්ශ වෙන්න ඕනේ. එතකොට ඒ අය තමන්ගේ තුල තියෙන මානසික ශක්තිය ප්‍රයෝජනට අරගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. අපේ රට කවදා හරි දිනු වෙන්නේ ආධ්‍යාත්මික දිනුවෙන් යුත් නායකයන් රට කරවන්න පටන් ගන්න කාලෙක පටන් ගත්තොත් කවදා හරි එදාට විතරයි. හරිද? ඒ කියන්නේ මහත්මා ගති ගුණයෙන් යුක්ත ධර්මයෙන් පෝෂණය වෙච්ච අය රටේ හැමතැනකම නායකත්වයන් හොබවන්න පටන් ගත්ත කාලෙක රටේ දියුණුව කොච්චරද කියලා කියන්න බෑ. ඒතර මේ අය මේ රට හදලා දෙනකම් බලාගෙන හිටිය යුගය දැන් අවසන් කරන්න ඕනේ නේද? තවත් එක් ජන කොට්ටාසයක් විදිහට ඒ නායකත්වයන් ඒ නායකත්වයේ නායකත්වයන් සපයන්නේ නැහනේ. අපි මොකද කරන්නේ? ඒකට ඉතින් ඔය මොන හරි ගොඩ නැගිල්ලක් හදාගෙන එතන කීයක් හරි හොයාගෙන එකෙන් කොන්ත්‍රාත්තුවක් කරගෙන ඉතින් ඒවා කරගෙන තමන්ගේ වර්ග પરම්පරාව දිනු කරගන්න රස්සාවක් තමයි දේශපාලනය කියලා කියන්නේ. දේශපාලනය කියන්නේ රස්සාව. ඒකයි නේද දේශපාලන පත්වීමක් මොන හරි හම්බ වෙනකොට ඒක පුදලද දෙයක් කියලා කියන්නේ. ඒක තෑග්ගක් කියලා කියන්නේ. තමන්ට මොකක් හරි මේ රටේ දැකලා තියෙනවද නායකත්වයකට මොකක් හරි පත් වෙනකොට ඒක මේ මේකෙන් පුදන ලද කියලා උපහාර උත්සවයක් තියෙනවා. ඒ කියන්නේ ඒක පිදීමක්. ඒ කියන්නේ දුන්නා. ඒ මේ වෙලා තියෙන සේවකයෙක් බවට පත් කර ගැනීමක්. නමුත් මිනිසු තියලා තියෙන සංකල්පය මොකද්ද? ඒක පුදලද දෙයක් විදියට. එතකොට එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ඒක අපි රටේ ඉන්න අය ඒ නියම මඟ පෙන්වන්නේ නැත්තම් බෞද්ධ විදිහට අපි මොකද කරන්න ඕනේ? අපි බෞද්ධකම පළවෙනියෙන් තමන්ගේ තුළට අරගෙන තමන් ශක්තිමත් හිතක් ඇති කෙනෙක් බවට ඉක්මනින්පත් වෙන්න ඕනේ. රට ජාතිය ගැන හරි හිතලා හරිද මේ කෝලං ටිකක් තියෙන අපේ ඇඟ වටේ තියෙන කෝලං ටික එහා ගෙදර ප්‍රශ්නේ තියෙනවා. හරිද? එතකොට සහෝදරින්ගේ ප්‍රශ්න වගේක් තියෙනවා. ළඟ ළඟ ළඟ තියෙන වැටවල වල ප්‍රශ්න වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවානේ. ඒක එක එක කියපෙව්වා. හරිද? අපේ මිනිසුන්ගේත් වැඩේ මොකද්ද? ළඟම ඉන්න කවුරු හරි කියපු දෙයක් කරපු දෙයක් අරගෙන ඕක ලෝකේ තියෙන ලොකුම දේ විදිහට අරගෙන ඔය ඔය පිස්සුකේ පිස්සු ගතියට එන්නේ මේ අපේ හිත එකඟ නැති හින්දා, හයිය නැති හින්දා. පොඩි දෙයකදී සැලෙනවා. සැලලා මොකද කරන්නේ? ළඟ ළඟ ඉන්නයි බින්දෙනවා. එහම බින්දෙන එක කියන එක බලන්න මුළු රටම බින්දිලා තියෙන්නේ. බින්දෙන්න ඕන හැම පැත්තකින්ම බිඳි බිඳි බිඳි බිඳි යනවා. ඒක රාශී වෙන්නේ නැහැ. ඒක රාශී නොවීම හේතුවෙන් මේ අපි જાතියක් වශයෙන් හිතා පල්ලෙහාට වැටෙමින් තියෙනවා. අන්න ඒ தත්වයෙන් බේරිලා ඉදිරියට එන්න නම් අපිට අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙන්න ඕනේ අපේ මානසික ශක්තිය වර්ධනය කරගන්න ඕනම තත්වයක් යටතේ එකමුතුව වාසය කිරීම සඳහා ඕනම තත්වයක් යටතේ එකමුතුව වාසය කිරීම සඳහා අපිට ඉවසීමෙන් කටයුතු කිරීම සඳහා ශක්තියක් ගොඩනගා ගන්න අන්න ඒකට අපේ තුල එන්න ඕනේ සිංහල බෞද්ධ කියන සංකල්පමය අදහසක් අපිට එන්න ඕන. මම සිංහල කෙනෙක් වගේ මම බෞද්ධ කෙනෙක් කියන ගැඹුරු සංකල්පයක් එන්න ඕන. ඒ ගැඹුරු සංකල්පය තුළ අපිට තියෙන්න ඕන සිංහල කෙනෙක් විදිහට බෞද්ධ කෙනෙක් විදිහට මම මම ගැඹුරු හැඟීමකින් කෙලින් ඉන්න කෙනෙක්. මම ඇද වෙන්නේ නැති කෙනෙක්. මාව හොල්ලන්න බෑ කාටවත්. හරිද? අන්න ඒ හැම හොල්ලන්න බෑ කියන දැඩි හැඟීමක් තියෙන්න ඕන මම අරමුණකට යන කෙනෙක්. මම ලෝකේ ඉන්න ශක්තිමත්ම ජාතියක සමාජිකයෙක්. හරිද? අනේ මේ කෙඩෑරි වෙන්නේ නැතුව හරිද? අපි ඉස්සර කියනවානේ මේ මේ සුද්ධා වගේ කියන්නේ අපේ වෙනසුන්ට තිබ්බ සංකල්ප සුද්ධා වගේ කියලා. පොඩ්ඩක් එංගලන්ත පැත්තට එක්කන් ගිහින් පෙන්වන්න ඕන සුද්ධාගේ හැටි. හරි ඕස්ට්‍රේලියාව දිහාට එක්කන් ගිහලා පෙන්වන්න ඕන සුද්ධාගේ හැටි. එයාලා ජීවත් වෙන හැටි. තිරසන් ජීවිත වගේ. හරිද කිසිම සංස්කෘතියක් කිසිම චාරයක් එහෙම නැති මේ මිනිස්සුන්ට අපි මොකද කරන්න කියන්න පටන් අරන් නේද එතකොට අපේ පැත්තෙන් සිංහලයා වගේ කියන කතාවක් ඒ මොකද අපි අපිට තියෙන්න ඕන අපිට තියෙන අනන්‍යතාවය අපි මේ එහාට මෙහාට ඇඳගෙන නේද එක එක එක එක විකාර කෝණයකින් වැඩ කරන වෙලාවල් තියෙනවා අනවශ්‍ය විදිහට එහෙම නැතුව අපිට අපේකමක් අපේ අනන්‍යතාවයක් තියෙන්න ඕනේ. ඒක තුල තියෙන මානසික ශක්තියකින් පිරිස් හේවි පිරිසක්. මානසික ශක්තියකින් පිරි පිරිසක්. දන්නවද සිංහ කියන මේ සිංහ කියලා කියන වචනේ නැත්නම් සිංහයා කියන සතා සිංහයා කියන සතාගේ තේරුම මොකක්ද මේක බුදුහාමුදුරුවෝ භාවිතා කරපු උදාහරණයක් ධර්මයේ තියෙන එකක් හරිද සිංහෙක් වාගේ සතර ඉරියව්ව සිංහයාගේ සතර ඉරියව්ව ගැන ධර්මයේ තියෙනවා සිංහයාගේ සතර ඉරියව්ව කියලා කියන්නේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගත්තහම නෑ හිතගෙන ඉන්න ඉරියව්ව ගත්තහම ඇවිදින ඉරියව්ව ගත්තහම නිදාගෙන ඉරියව්ව ගත්තහම ඒකේ තියෙන වීර සම්පන්න වෙනවා. ඒ සිංහයා කෙනෙකුට තියෙන්නේ අපි දන්නවා අපි කියන්නේ සත්තුන්ගේ රජා කියලා. නේද? සත්තු අතර ඉන්න වීරම සත්වයා කියලා. ඉතින් ඒ වගේ මේ සිංහ කියන වචනයත් එක්ක අපේ තුල ඇති වෙන්න ඕන සිංහල ජාතිය කියන්නේ මානසික වශයෙන් ඉතා ශක්තිමත් පිරිසක් කියලා. හරි මේවා ගැන ඇත්තටම අපි හිතන්න ඕනේ. හරි අපේ වගේ රටක සිංහ කියනකොට එකපාරට මතක් වෙන්නේ මොකද්ද? මිනිසුන්ට. ජාතියද? මොකටද පාවිච්චි කරගෙන තියන්නේ අර? මත්පැන් ජාතියකට. නේද? ඒ වගේ ලොකුවට රටක තියෙන ජාතික සලකුණක් ඒ වගේ පහත් දෙයකට දාන්න දෙන්න හොඳ නැහැ. ඒ රටේ තියෙන අනන්‍යතාවයට හානියක්. කවුද ඒව ගැන කතා කරේ? ඇයි ඒව ගැන ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? නේද? අපි හොඳට තේරුම් ගන්න ඕන අපිව කඩා බිඳින ස්වરૂපයේ තියෙන දේවල් ගොඩක් තියෙනවා. සිංහයාගේ අභිමානය කියලා නේද? සිංහයාගේ අභිමානය කියලා දාන්නේ මොකක්ද මේ? මත් වෙන එක. මත් වෙන එක තමයි සිංහයාගේ අභිමානය එහෙමයි. හරි. එතකොට අපිත් දකින්න වෙලාවකට අභිමානයේ පාරේ පාරේ ඇවිද ගන්නත් බැරුව මේ හැරුණ හැටේ යනවා. අර ಜಾති වැනි වැනි ඉන්න වෙලාවකට දකින්න. පාරවල් වල පවා. ඉතින් මේ ඔකොටම හේතුව අපේ තියෙන මානසික ශක්තිය උරගා බලන්නේ නැතිකම. අපි ශක්තිමත් වෙන වැඩපිළිවෙලා හදන්න ඕන. දැන් අපි දවස් 4ක් තිස්සේ සමාධිය ගැන ඉගෙන ගත්තා. ඉතින් ඉගෙන ගත්ත අයට මම මේ කියන්නේ ඉගෙනගෙන අපි කතා කරාය ගැන කතා කරලා යමක් වර්ධනය කරගන්න මම පැවරුම් වගේක් දුන්නා. ඉතින් නිවසේදී තමන්ගේ සමාධිය වර්ධනය කරගන්න වෙලාව දාගෙන කරන්න පටන් ගන්න අනිවාර්යෙන් කරන්න පටන් ගන්න මම මේ කියන හින්දා මේ කරන්න ඕනේ හරි රටට ආදරේ නම් ජාතියට ආදරේ නම් තමන් ඉතා නිවැරදි කෙනෙක් බවට පත් වෙන්න ඕන ඒක අනිවාර්යම වියුක්තක් මේ කාල වෙනකොට හිත ශක්තිමත් කරගත්තොත් අපිට වෙනදා නොපෙනිච්ච දේවල් පෙනෙන්න පටන් ගනී. නිරවුල් මනසක් ඇති වෙනකොට තමන්ට යන්න පුළුවන් කඩින් දැනෙන්න පටන් ගනී. හරිද? තියෙන වැටිලා වගේ තියෙන මානසිකත්වය කෙලින් වෙන්න පටන් ගනී. මට බෑ මට බෑ කියලා කියන తত্ত্বය අයින් වෙන්න පටන් ගනී. පුංචි දෙයකින් පවා අපි දන්නවනේ මීකුණකින් පවා නේද ජීවිතය ගොඩනගන්න පුළුවන් අවශ්‍ය කරන ශක්තිය අපේ හුඟාක් කට්ටිය Tamanට තියෙන ශක්තිය උරගා බලන්නේ නැහැ. ඒක මොට කරගෙන ඉන්නේ මට බෑ කියන තැන ඉන්නේ. එහෙනම් මට බෑ කියන තැන ඉන්නේ නැතුව අපි අනිත් හැමෝටම ආදරයෙන් කියලා දෙන්න කරුණාවෙන් කියලා දෙන්න මෙන්න මේ චිත්ත සමාධිය වර්ධනය කරන්න ඒක අපේ ජාතියේ සංස්කෘතියේ කොටසක් හරිද අපිට අපේ සංස්කෘතියේ කොටසක් දැන් තමයි අපි මානසිකව ශක්තිමත් වෙන්න ඕන වෙලාව. හරි එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ රට විනාශ කරන අර මම කිව්ව මම කිව්ව ඔළුවෙන් කරන යුද්ධය. හරිද? ඒක බුද්ධිය නෙවෙයි. ඒක ඒක ඒ කරන්නේ බුද්ධිමය යුද්ධයක් කරන්නේ. උපක්‍රමශීලී යුද්ධයක් තියෙන්නේ මේ වෙනකොට. ඒකෙන් ජය ගන්න නම් අපිට නිර්වුල්ව මේවා අපිට පේන්න ඕනේ. මේ අල්ලන රණ්ඩු ඔක්කොම මේ රටේ. කාගේ හරි කාගේ හරි කියලා කියන දෙයක් නැහැ. කවුද කියන්න දන්නවා. අනෙකුත් රාජ්‍යයන් වල කූට උපක්‍රම කියලා දන්නවද? කපටි හිවලා මම හැමදාම කියන්නේ කපටි හිවලා පැත්තකටලා බලාගෙන ඉන්නවා මස් කෑල්ල දැහගන්න බලු රංචුව මස් කෑල්ලට පොර කනකොට. බල්ලන්ට පොරේ මතක් වුණාම බල්ලෝ පොරේට වැටුණාම බලු පොරේ ඇරඹුණාම ඉන්නේ කොහෙද කියලා මතක නැහැ. පොර කන්නේ මොකටද කියලාවත් මතක නැහැ. හරිද? පොර කන්නේ මොකටද කියලා මතක නැහැ. අන්තිමට පොරේ එහාට මෙහාට යනකොට මස් කෑල්ල පැත්තක ඊවල මොකද කරේ? මේක අරන් ගියා. අන්තිමට අර කට්ටිය පොරේ ඉවරලා තුවාල කරගෙන, බෙල්ල තුවාල කරගෙන, තුවාල කරගෙන වැටිලා බලන මොකටද අපි පොර කෑවේ? මස් කෑල්ලට. කොහොම මස් කෑල්ල? නෑ. ඒක තමයි අපේ රටට වෙන්නේ. අපි ජාතියක් විදිහට එකමුතු වෙන්නේ නැත්නම් අපි හැමදාම පරාදයි. මේක දැඩිව, ඉතා දැඩිව හිතර ගන්න ඕනේ. මේවා තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැත්තේ ඇයි? අපි නොසන්සුන් හින්දා. හරිද? ඒකින්ද ගැඹුරු සමාධියක් කෙසේ වෙතත් යම්කිසි සමාධියක් අත්විඳින්න සූදානම් කරගන්න තමන්ගේ ජීවිතේ එතකොට ලොකු පන්නරය ලොකු වෙනසක් තේරෙයි අනිවාර්යෙන් තේරෙනවා සීල සම්පන්න වෙන්න යම්කිසි පුංචිව භාවනාවක් කරන්න අපි මේ වැඩසටහන යතේ බොහෝ භාවනාවන් සිදු කරන හැටි කියලා දීලා තියෙනවා හරිද එක භාවනාවක් තරුණ අයට හොඳටම පුළුවන් කරන්න ඕනම භාවනාවක් කරා කියලා තරුණයෙකුට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අද ඉඳන් හරි කරන්නේ නැති අය දවසකට එක්වරක් බුදුන් වඳින්න මම ප්‍රතිපත්තියක් කියලා දුන්න ජනවාරි 1 වෙනිදා ඉඳන් අරගෙන ඉන්න. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න දවස් ඒ ප්‍රතිපත්ති තමන්ගේ අරමුණ දවසකට එක සැරයක් මෙනෙහි කරන්න කියලා කිව්වා මම ආයෙ මතක් කරනවා. අරමුණ මෙනෙහි කරන්න කිව්වා. ඒ සඳහා දිනපොතක් පාවිච්චි කරන්න කිව්වා. දැන් දැන් ඉඳන් පටන් ගන්න පුළුවන්. මේ ප්‍රත්‍යවේක්ෂා ප්‍රතිපත්තිය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඒක ධර්ම ප්‍රතිපත්තියක්. ඒ එතකොටයි ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෙක් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ප්‍රත්‍යක්ෂා සමාජිකත්වය ගන්නවා කියලා කියන්නේ කොලයකින් ගන්න එක නෙවෙයි. ඒක ප්‍රතිපත්තියෙන් ගන්න එකක්. අපි නිවැරදි සිංහලයේ විදිහට බෞද්ධයේ විදිහට ඉදිරියට යන්න නම් සිංහලකම රැකගෙන රටේ ඉන්න සියලු ජාතීන්ට මඟ පෙන්නලා. මේකේ තේරුම මේවා කතා කරද්දී කියලා සිංහල බෞද්ධයෙක් බෞද්ධයෙන් උසිගන්නවාය කියලා. එහෙනම් මේ කාලේ තිබ්බ අනිත් ව්‍යසනේ මම කෙලින්ම කියන්නම්. කෙලින්ම කතා කරන්න ඕන හින්දා. අනිත් දේ තමයි අපිට මේ වෙනකොට වෙලා තියෙන කරුමේ අපේ රටේ තීරණයක් අරගෙන තියෙනවා මිනිස්සු සිංහල කියන වචනයක්වත් කතා කරන්නවත් හොඳ නැති එකක් කියලා. එහෙම සංකල්පයක් වේගෙන් මේ සමාජේ වතුරවල ඇරලා ඒක කතා කරන්න හොඳ නෑ. ඒක හොඳම නැති දෙයක් මේ යුද්ධයත් එක්ක ආපු මානසික යුද්ධය ඒක. හරිද? සිංහල ජාතිය මොට කරන විශාල වැඩපිළිවෙල සංවිධානාත්මක යනවා. හරි ඒ කට්ටියට තමන් තමන් කවුද කියලා කතා කරන්න තහනම් කතා කරන්න බැරි තත්වයක ඒක තහනමක් නෙවෙයි. ඒක යන්නේ එක්තරා මානසික මෙහෙයුමක් යනවා. ඒවා තේරුම් ගත්තේ නැති අපිට අපේ ජාතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනකම් ඉඳී නේද? දැන් ওই පන්සල් වලට එන වෙලාවකට අනිත් ජාතිකයින් නොයෙකුත් ආකාරයකට කටි ආගමික කටයුතු කරන්න එනවා. ඒ එන්නේ සුළුතරයක් අය. ඉන්න පැතිවල. ඒ අය මහා තරයක් විදිහට ඉන්න පැතිවල එහෙම එකක් නෑ. ඔය රිංගීම රිංගන්නේ වෙන මොකටද නෙවෙයි ඔය කියන සර්වාගම සංකල්පය කියන එක අස්සේ අන්තිම ප්‍රතිඵලය තමයි පහර දෙන්න පුළුවන් වෙච්ච වෙලාවට පහර දෙනවා අපි කමන්නේ හැමෝත් එක්කම සමගිව ඉන්න ඕනේ කිසි කතාවක් නෑ ඔක්කොමත් එක්ක සමගි සම්පන්න ඉන්න ඕනේ හැබැයි අපේ එකම අවත කරන්නේ නැතුව අපේ එකම තියාගෙන තමන්ගේකම තියාගෙන තමන්ගේ අනන්‍යතාවය තියාගෙන සතුටුමත් වෙන්න ඕනේ ළඟින්ම ඉන්න මිනිස්යාගේ තියෙන කපටිකම් තේරෙන්නේ නැහැ අපි නොසන්සුන් වුණොත්. අපිට උදව් කරනකොට අපි ඒක මහා ලාභයක් කියලා හිතුවොත් එහෙම අපිට නොයෙකුත් ආකාරයට දෙන මේක ලනුවද්ද නැද්ද කියලා බලා ගන්න බැරි වෙනවා. එන දෙයට ලෝභය ලෝභයෙන් දැඩිව ලෝභය ඇති වෙච්ච ගමන් ලනුවද්ද නැද්ද කියලා හොයාගන්න බැරි වෙනවා. දේශය ඇති වෙච්ච ගමන් ලනුවද්ද නැද්ද කියලා හොයාගන්න බැරි වෙනවා. එතකොට එන්නේ මුලා වෙනවා. අන්තිමට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඔය එක එක සංවිධාන කියාගෙන එනවා ගම්වල ළමයින්ට උදව් කරන්න කියලා. හැබැයි ඒකට හිමින් සැර කරන්නේ මොකද්ද? අන්‍ය ආගමික කරණයක් සිද්ධ කරනවා. ඊළඟට ගංගාරේ නොයෙකුත් සංවිධාන තියෙනවා අපේ පින්නත් නේ ණය දෙන්න එන. හරිද? හුඟා ගම් වලට මේ දේ වෙලා තියෙනවා. ඒ කට්ටිය හැල බලහත්කාරයෙන් අපිට උවමනාවකුත් නැහැ. නමුත් අපිට ලොකුවට ඔලුවට තානවා මෙච්චර ණයක් දෙන්න මෙච්චර ණයක් දෙන්න මේක කරන්න මේක කරන්න කියලා. අපිටත් මතක් වෙනවා අපි අරගෙන තියෙන ණය ගැන. ඉතින් නිකාන් ණය අරගෙන අන්තිමට පොලිය ගියව ඉන්න මට්ටමට පත් වෙලා බලනකොට මේවා යටින් ඉන්නේ වෙනත් ආකාරයක වැඩ පිළිවෙල. අපි අපිව ග්‍රහණයට ලක් කරගෙන ඉවරයි මේ ඔකොටම අහුවෙන්නේ අපිට නිර්වල් මනසක් නැති හින්දා. හරිද? නිර්වල් ක්‍රමවේදයක් නැති හින්දා. ඒකින්ද අපි ළමයින් වශයෙන් ළමයින්ව වර්ධනය කරගන්න වැඩ කටයුත්තක් ආරම්භ කරලා යන්න ඕනේ. ඉතින් Tamanට යම් දෙයක් තේරුණා නම් ඉක්මනින් මොකක්ද මේ කිව්වේ කියලා හොයලා නිවන් දකින්න බැයි නම් හරිද නිවන් දකින්න අදහසක් නැත්තම් අඩුම තරමින් රට ජාතිය වෙනුවෙන් Taman නිවැරදි කෙනෙක් බවට පත් වෙන්න මේක කාගේත් වගකීමක් ඇති වෙලාව මේක කාවුරුත් හිතන්න ඕන වෙලාව රටජාතිය වෙනුවෙන් මම සමාධිය වඩන්න ඕනේ මම ඒකාග්‍ර සිතක් වර්ධනය කරගන්න ඕනේ මම මගේ කෝලං ජීවිතය අයින් කරන්න ඕනේ මේක නැගී හිටින්න ඕන වෙලාව නැත්තම් ඉන්දවක්වත් රටක් නැති වෙයි කියලා හැමෝම ඔය ළඟ තියෙන ප්‍රශ්නේ අයින් කරලා දාලා පුංචි පුංචි දේවල් ගැන හිතන එක පැත්තකින් තියලා තමන්ගේ දියුණුව ගැන හිතන්න ඕනේ තමන් දියුණු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ මොනම තත්ත්වයක් යටතේ හරි දියුණු වෙන්න පුළුවන්කම තියෙනවා කවුරුවත් අපේ මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ නැහැ. අපි අපිට එකතු වෙලා නැගිටින්න පුළුවන්. අපි ළඟ වැටෙන මිනිස්සුන්ට උදව් කරන්න ක්‍රමවේදයක් සකස් වෙන්න ඕනේ. හරිද? පුළුවන් අය ඒක අවංකව කරන ක්‍රමයක් වෙන්න ඕනේ. ඒවා තමයි රජයවල් වලින් කෙරෙන්න ඕනේ නේද? පුළුවන් අය ලෝකේ ඕන තරම් ඉතා දියුණු තත්ත්වයක් තියෙන තත්ත්වයෙන් ඉන්න සිංහල මිනිස්සු ඉන්නවා. හරි ලාංකිකයෝ ඉන්නවා සිංහල කියන පැත්තකින් තියන්න ලාංකිකයෝ ඉන්නවා. එයා ඕන තරම් ලංකාවට ආදරේ. නේද? අපේ ඉන්න සහෝදර පිරිසක් තමයි ලංකාවේ ක්‍රිස්තියානි පිරිස කියන්නේ ලංකාවේ බෞද්ධ ද්‍රවිඩ පිරිස කියන්නේ ලංකාවේ මුස්ලිම් පිරිස කියන්නේ සහෝදරයෝ විදිහට සලකන්න ඕනේ ඥාතින් විදිහට සලකන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. හරිද? ඒ කටට හානි කරන්නවත් ඒ කටට ප්‍රතික්ෂේප කරන්නවත් කියන එක නෙවෙයි. ඉතින් ඒ සියලු දෙනා එක්ක එකමුතුව රට ජය ගැනීම සඳහා මඟ පෙන්වන්න ඕන විදිහට මෙච්චර කල් ආපු විදිහට අපි හීන දීන වෙන්නේ නැතුව මඟ පෙන්වන්න ඕන කාටත් සුදුසු විදිහට රට මූලික කරගෙන. ඉතින් ඒ සඳහා සාධාරණ ප්‍රතිපත්තියක් හැදෙන්න නම් බෞද්ධ ප්‍රතිපත්තිය තුළට එන්න ඕනේ. තමන්ගේ සිත ඉතා ශක්තිමත් කරගන්න ඕනේ. හිත ශක්තිමත් කරගන්න ඕනේ. එහෙනම් හැම තැනකම කියනවා අරමුණකට යන්න නම් අපි හිත හයිය කෙනෙක් වෙන්න ඕනේ. දින හතරක් තිස්සේ කතා කරපු සමාධිය ගැන හොයන්න පහුගිය දින හතර තුළ අද නම් මේ බණ ඇහුවේ. හරි මොකක්ද මේ හාමුදුරුවෝ කියලා තියෙන්නේ කියලා හොයන්න. ඒ හොයලා ඊළඟට අපි ළමයි ගැන විශේෂ වැඩසටහනක් කරා පහුගිය ටිකේ. එතකොට ඒවා ආයසරයක් ඒවා හොයලා ගන්න, හොයලා අරගෙන අහන්න කොහොමද අරමුණකට යන්නේ කියලා බලන්න, Tamanට එන බාධක ජය ගන්න බුද්ධ ධර්මයේ තුල තියෙන විද්‍යාත්මක ක්‍රමවේදය ගවේෂණය කරන්න ශක්තිමත් පුරුෂයෙක් බවට පත් වෙන්න, ශක්තිමත් දියණියක්, ශක්තිමත් පුතෙක් බවට පත් වෙන්න, ශක්තිමත් යුවතියක් බවට පත් වෙන්න, ශක්තිමත් තරුණයෙක් බවට පත් වෙන්න, ශක්තිමත් අම්මෙක් තාත්තෙක් වෙන්න, ශක්තිමත් සීයෙක් ආච්චියෙක් වෙන්න ඒ වෙනම කොටවත් නෑ ජීවිතය ජය ගැනීම සඳහා රට ජාතිය වෙනුවෙන් හරි තමන්ගේ හිත ශක්තිමත් කරගන්න ගල් ගෙඩියක් වගේ හිතක් හදාගන්න ඕනේ. එතන තමයි ලෝකෙට කවදාකවත් කිසිම තැනකට පරාදීන වෙන්නේ නැති ජාතියක් හැදෙන්න නම් හිත ශක්තිමත් වෙන්න ඕනේ. මේක අතීතයේ තිබ්බ දෙයක්. අතීතයේ තිබ්බ දෙයක්. දේවානම්පිය තිස්ස රජුරෝ බෞද්ධ බෞද්ධයෙක්. එහෙනම් දුටුගැමුණු රජුරෝ හොඳ චිත්ත ශක්තියක් තිබ්බ බෞද්ධයෙක්. ඉතින් ඒකින්ද මේ ශක්තියින් ගැන හිතලා මම තවත් මගේ ප්‍රදේශයේ රජෙක් වෙනවා රැජිනක් වෙනවා මගේ ගමේ නායකයෙක් බවට පත් වෙනවා අන් අයට මඟ පෙන්වන්නෙක් බවට පත් වෙනවා මම මගේ පවුලට මඟ පෙන්වන්නෙක් බවට පත් වෙනවා හරිද අන්න ඒ විදිහට හැමෝම නායකත්වයන් වල ලක්ෂණ වර්ධනය කරගන්න මත්ද්‍රව්‍ය කියන මාත්‍රයකට ඉඳ තියන්න එපා හරි දැනෙනකොට මත්ද්‍රව්‍ය රට මතක් කරගන්න ජාතිය මතක් කරගන්න මත්පැන් ටිකක් බොන්න කියලා සාදයකට හරි මත්පැන් ටිකක් බොන්න කියලා මේ වෙලාව එකකට වෙලාව නෙවෙයි කියලා හිතන්න හැම වෙලෙම හරි මේ පණිවිඩය හැමතැනම දෙන්න. මේ වෙලාව එකට වෙලා නැහැ. ඒක පුළුවන් පස්සේ. ඉස්සෙල්ලා දැන් අපිට තියෙන්නේ රට ජාතිය බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරන්න ඕනේ. තමන් ධර්මානුකූල වෙමින් අන් අයට අන් අය සුරක්ෂිත කරගන්නමින් කටයුතු කරන්න ඕනේ. ඉතින් එහෙමනම් ඒ වෙන ඒ තියෙන ලොකු අරමුණක් තමයි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන එක. ඉතින් ඒකින්ද අපි අපේ සමාජ කතිකාවතක් විදිහට මේ චිත්ත ඒකාග්‍රතාවය කියලා එකක් තියෙනවා. මේක තුලින් අපිට නොසැලී ඉන්න පුළුවන්කම තියෙනවා කියන එක තමන් මරණාධාර සමිතියක නම් කටයුතු කරන ඒකත් ඊට මේක කියන්න ඕනේ. තමන්ගේ පවුලේ අය තුල මේක පතුරවන්න ඕනේ. තමන්ගේ යාළුවෝ තුල මේක පතුරවන්න ඕනේ. පතුරවන්න තමන් මේක අත්දකින්න ඕනේ. එහෙම අත්දකලා ඒක සමාජගතකරනද જાතියක් විදිහට අපි සමාධිමත් જાතියක් වෙන්න ඕනේ. එක අරමුණකට එකට යන ශක්තිමත් පිරිසක් හිසර ගැනීම අත්‍යවශ්‍යයි. එවැනි ආකාරයට ශක්තිමත්ව කටයුතු කරන්න හැම කෙනෙකුටම ශක්තිය ධෛර්ය වීරිය අදිස්ථානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරංති සම්මා සම්බුදු